විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කෝසල ප්‍රසන්නද සොයිසා ගුණසේකර ආදරණීය සොහොයුරාට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින ශ්‍රියාද සොයිසා ගුණසේකර දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම එවැගේම પરම්පරාගත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගත්තේ සිත කිලුටු වීම සහ පිරිසිදු කිරීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේහි සඳහන් වෙනවා. එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨ තං සුතව අරිය ශාවකෝ යතා භූතං පජානාති තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් අහලා තේරුම් අරගෙන නැතත් බොහෝ දෙනා දහම් අසන අය මේ දේශනාවෙහි මුල් දේශනා පාඩය බොහෝ විට අහලා තියෙනවා ඒ තමයි පබස්සර මිදම් භික්කවේ චිත්තං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිත ප්‍රභාස්වරයි ඇයිද සිත ප්‍රභාස්වරයි කියලා කියන්නේ විශේෂයෙන් මනුෂ්‍ය ලෝකයේ වැනි සුගතියක උපදින්නේ කුසල් සිතක විපාකයකින් ප්‍රතිසන්දිය ලබන්නේ ඒතර කුසල් සිතක් කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ජනිත වුණු පිරිසිදු ප්‍රභාස්වර සිතක්. ඒතර ඒ බඳු සිතක විපාකයක් හැටියට මනුෂ්‍ය ලෝකේ ජන්මලාභේ ලබන හැම දිනාගෙම උත්පත්ති සිත ප්‍රභාස්වරයි. ඒ කුමක් නිසාද? කුසල විපාකයකින් ජනිත වෙන නිසා. ඒ උත්පත්ති සිත ඇති වූ සැනින්ම වහා නිරුද්ධ වෙනවා. නැවතත් ඒහා සමාන සිතක් ඇති වෙනවා එයත් නිරුද්ධ වෙනවා නැවතත් ඒහා සමාන සිතක් මේ විදිහට අකණ්ඩව චිත්ත පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා ඒ පළවෙනි සිත හඳුන්වන්නේ ප්‍රතිසන්දි සිත කියලා ඉන් අනතුරුව ඒහා සමානව ඇති වෙන චිත්ත පරම්පරාව භවාංග සිත කියලා හඳුන්වනවා. භවාංග සිත කියන්නේ මේ භවය පවත්වන්නට උපකාර වෙන චිත්ත පරම්පරාව නිසා. ඊළඟට ඒ උත්පත්ති කර්ම වේගයේ පවතින තාක්කල් ඒ ප්‍රධාන චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙලා යම් අවස්ථාවක භවයෙන් නිමා වෙනකොට ඒ චිත්ත පරම්පරාව අහෝසි වෙනවා ඒ අහෝසි වෙන අවසන් සිත හඳුන්වන්නේ චුතිසිත කියලා. එතකොට ආරම්භක පළමු සිත ප්‍රතිසන්දිසිතයි කියලා හඳුන්වනවා අවසාන වෙන සිත චුතිසිතයි කියලා හඳුන්වනවා මැදසිට પરම්පරාව භවාංග චිත්ත પરම්පරාවයි කියලා හඳුන්වනවා භවය පවත්වන ආකාරයෙන් නැවත නැවත ක්‍රියාත්මක වෙන නිසා. එතකොට අපිට මේ භවයේ උපදින්නට හේතු වෙච්ච කුසල කර්ම බලයෙන් තමයි ඔය සමස්ත චිත්ත પરම්පරාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා උත්පත්තිය සඳහා කුසල විපාකයක් ක්‍රියාත්මක වෙලා මනුෂ්‍ය ලෝකයේ උපදින සත්වයින් විශේෂයෙන්ම සිත ප්‍රභාස්වරයි කියන බව තථාගතයන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨ. මේ සිත ප්‍රභාස්වර වුණාට එයින් අදහස් කරන්නේ ඒ වෙනකොට ඒතනත්තා සියලු කෙලෙස් ප්‍රහාණය කරලා ඉන්නවා කියන කාරණයක් නෙමෙයි. අපි මනුස්ස ලෝකේ උපදින්නේ කුසල් සිතකින් වුණාට අපි තවම ප්‍රතජන ස්වභාවයෙන් පවතින තාක්කල් අවිද්‍යා තෘෂ්ණා උපාදාන ප්‍රමුඛ කොට 1500ක් පමණ ක්ලේශයන් අපේ සිත් තුළ ඕනම මොහොතක අවදි වෙන්නට පුළුවන්. ඒ ක්ලේශ මූලයන් අපේ සිත් වල තැන්පත් වෙලා තියෙනවා. එතකොට උත්පත්ති සිත ප්‍රභාස්වර වුණාට යම් අවස්ථාවක අපේ බාහිර අරමුණු වලට අවිචාරවත්ව ප්‍රතිචාර දැක්වුවොත් ඕනම මොහොතක සිත කිලිටි වෙන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි මුලින් සිහිපත් කළානේ අර උත්පත්ති සිත හා සමාන චිත්ත පරම්පරාවක් ඇති වෙනවා ඒ භවාංග චිත්ත පරම්පරාවයි කියලා. එහෙම නැත්නම් මනෝද්්වාරයේ හැටියට හඳුන්වන්නේ ඒ චිත්ත පරම්පරාවමයි. දැන් අපිට ඇසින් රූප ඇසට රූපයක් හමු වෙනකොට අර භවාංග චිත්ත පරම්පරාව චලනය වෙලා ඛණ්ඩණය වෙලා ඉන්නනතුරුව ඒ ඇසට අරමුණු වුණු රූපය අරමුණු කරමින් චක්කු විඥාණය මුල් කොටගෙන චිත්ත වීතියක් ජනිත වෙනවා. අභිධර්මයේදී ඒවා පැහැදිලි කරන්නේ භවංග චලන භවංග උපච්ඡේදක ඊට පස්සේ පංචද්වාරා වජ්ජන කියලා කොහෙන්ද ආරමුණ ආවේ කියලා විමසා බලන සිතක් පහළ වෙනවා ඊට පස්සේ ඇසින් තමයි ඒ අරමුණ හඳුනාගත්තේ කියන යොමු වීමත් එක්කලා චක්කු විඥානයක් පහළ වෙනවා ඊළඟට ඒ අරමුණ පිළිගන්නා සිතක් සම්පටිච්ඡන සිතක් පහළ වෙනවා ඊළඟට සම්තිරණ සිත මේ කවර අරමුණක්ද කියලා විමසා බැලීමේ සිතක් මතුවෙනවා ඊළඟට වොත්තපන සිත හැටියට මේ අසවල් කාරණයයි කියලා තීරණය කරන සිතක් පහළ වෙනවා. ඉන් අනතුරුව ලෝභය, ద్వේෂය, මෝහය හෝ අලෝභ, අද්වේෂ, අමෝහ හෝ මේ කුසල හෝ අකුසල හෝ මූලිකව අර අපි දෙන තීරණයත් එක්කලා ඒ දැකපු අරමුණ ප්‍රියශීලී අරමුණක් කියලා තෘෂ්ණාවෙන් ගත්තොත් එතනින් එහාට ලෝභ මූලික ජවන්සිත් පෙලක් හට ගන්නවා. ඒ දැකපු අරමුණ අප්‍රසන්න අරමුණක් කියලා ප්‍රතික්ෂේප වුණොත් ද්වේෂ මූලික චිත්ත පරම්පරාවක් මතුවෙනවා. එහෙම නැත්නම් ඒ පිළිබඳව සිහිනුවණින් කල්පනා කළොත් ඥාන සංප්‍රයුක්ත චිත්ත පරම්පරාවක් ජවන්සිට හැටියට ජනිත වෙනවා. ඒ ඇති වෙන ජවන්සිට තමයි අනාගතේ විපාක ඇති කරන්නේ කුසල කුසල කර්ම විපාක වශයෙන්. දැන් ওই විදිහට තමයි අර භවාංග චිත්ත පරම්පරාව ඛණ්ඩණය වෙලා ඇසින් ගන්නා අරමුණු අනුව චක්කු විඥානයේ මුල් කොටගෙන චිත්ත වීතියක් පහළ වෙනවා කනෙන් ගන්නා අරමුණු මුල් කොටගෙන සෝත විඥානයේ මුල් කොටගත් චිත්ත වීති පහළ වෙනවා ඔය විදිහට හරියට උදාහරණයක් හැටියට ගත්තොත් අර ECG පටයක් අරගෙන බැලුවාම ඒ ECG පටේ මැදින් එක්තරා රේඛාවක් ගිහිල්ලා ඒ හෘද කම්පනයත් එක්කලා ඉහළට පහළට ඒ රේඛාවම උස් පහත් වෙච්ච ස්වභාවයක් අපට පෙනෙනවා. එතකොට මැදින් එකම රේඛාවක් යන්නේ ඒ රේඛාවම තමයි ඉහළට පහළට අර කම්පන තරංග හැටියට සටහන් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි උපතේ සිට මරණය දක්වාම භවාංග චිත්ත පරම්පරාවක් එක හා සමාන සිත් පෙළක් ක්‍රියාත්මක වෙනවා ඒ සිත් පෙළ ඛණ්ඩණය වෙමින් තමයි චක්ක විඥාන, සෝත විඥාන ආදී වශයෙන් අවශේෂ චිත්ත වීති ක්‍රියාත්මක වෙන්නේ. දැන් අර උත්පත්ති සිත ප්‍රභාස්වර නිසා භවාංග සිත් પરම්පරාවත් ප්‍රභාස්වරයි. නමුත් අර බාහිර අරමුණු වලට චක්ක විඥාන, සෝත විඥාන ආදී වශයෙන් අවශේෂ චිත්ත වීති ඇති වෙනකොට ඒවා පිළිබඳව අපි සිහි කල්පනාවෙන් ක්‍රියාත්මක නොවුනොත් ඒ ඕනෑම මොහොතක අපේ සිත නැවත කිලිටි වෙන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. එතකොට කුමක් නිසාද කිලිටි වෙන්න පුළුවන් වෙන්නේ? අර උත්පත්ති සිත ප්‍රභාෂර වුණාට අපි තවම කෙලෙස් නැසලා නැති නිසා සිතේ ක්ලේශ මූලයන් අනුශය වශයෙන් තැන්පත් වෙලා තියෙනවා. ඒ තැන්පත් වෙලා තියෙන ක්ලේශ මූලයන් ඕනෑම මොහොතක අපි අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව බාහිර ලෝකයට ප්‍රතිචාර දක්වනකොට වහාම අර අනුශය වශයෙන් පවතින ක්ලේශ මූලයන් අවදි වෙලා සිත කිලිටි වෙන්නට පුළුවන්. ඒක උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ දැන් වතුර බොන්න ගන්න බොන ලිඳ ඒ බොන ලිඳේ වතුර පිරිසිදුයි නමුත් අඩියේ මඩ තැන්පත් වෙලා තියෙනවා. රොන් මඩ තැන්පත් වෙලා තියෙනවා. එතකොට ළිඳේ පතුලේ රොන් මඩ තිබුණයි කියලා හැම විටම වතුර බොර වෙලා නැහැ. මඩක් තියනවා නමුත් වතුරත් පිරිසිදුව පවතිනවා. අන්න ඒ වගේ තමයි උත්පත්තියේදී අර කුසල විපාකයකින් සිත ජනිත වෙනකොට ඒ සිත ප්‍රභාස්වරයි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ සිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙලා කියන එක නෙමෙයි අර ලිං පතුලේ තැන්පත් වෙලා තියෙන මඩ තට්ටුව වගේ අපේ මනසේ අනුශය වශයෙන් නිදිගෙන පවතින ක්ලේශයන් පවතිනවා. නමුත් ලිඳේ මතු පිට වතුර පිරිසිදුව පවතිනාසේ අර සිත ප්‍රභාෂරව පවතිනවා. දැන් අර බාහිර අරමුණු වලට අපි වැරදි විදිහට ප්‍රතිචාර දක්වනකොට අර ලිම් පතුලේ තියෙන මඩ කැලැත්තිලා වතුර ටික බොර වෙනවා වගේ අපේ මනසේ අනුශය වශයෙන් තැන්පත් වෙලා තියෙන ක්ලේශ මූලයන් ඇවිස්සලා නැවත වතාවක් අපේ සිත කිලිටි වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. අපේ සිත උත්පත්ති සිත වශයෙන් ගත්තහම ප්‍රභාස්වරයි. නමුත් බාහිර උපක්ලේශයන් නිසා බාහිර අරමුණු වලට වැරදි විදිහට ප්‍රතිචාර දක්වීමෙන් අර අනුශය වශයෙන් තැන්පත් වෙලා තියෙන ක්ලේශ මූලයන් අවදි වීමෙන් අපේ සිත කිලිටි වෙනවයි කියන බව. එතකොට අර ක්ලේශයන් තැන්පත් වෙලා තියෙන අවස්ථාව හඳුන්වන්නේ ක්ලේශයන්ගේ අනුශය අවස්ථාව හැටියට. යම් අවස්ථාවකේ අනුශය ධර්ම ඇවිස්සීම නිසා සිත කිලිටි වෙන්නට පුළුවන් ඒ සිත කිලිටි කරමින් අනුශය ධර්ම මතුවලා එන අවස්ථාව හඳුන්වන්නේ ක්ලේශයන්ගේ දෙවන අවස්ථාව ඒ කියන්නේ පරිඋත්ථාන අවස්ථාව. නිදිගෙන අර රොන් මඩ වගේ තැන්පත් වෙලා තියෙන අවස්ථාව අනුශය අවස්ථාව. ඒවයින් අර වතුර බොර වගේ සිත කිලිටි වෙන අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව. ක්ලේශයන් නැගී සිටින අවස්ථාව. ඊළඟට ව්‍යතික්‍රමන අවස්ථාව කියලා කියන්නේ ඒ ක්ලේශයන්ට වසඟව සිතුවිලි වචන ක්‍රියා හසුරුවමින් ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒ කිලිටිව් සිතින් තීරණ ගන්නවා නම් වචන කතා කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඒ අවස්ථාව Tamanටත් අනුන්ටත් අනර්ථකාරී විදිහට කය වචන සිත ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හරියටම අපි අර මුල් උදාහරණය ගත්තොත් ලිඳේ අඩියේ රොන් මඩ තැන්පත් වෙලා තිබුණට ඒවා කැළතෙන්නේ නැතුව තියෙන තාක්කල් වතුර පිරිසිදුයි. ඒ පිරිසිදු වතුර අපට පානය කරන්න, පරිභෝජනය කරන්න, ජල කරන්න ඕනම දෙයකට පරිහරණය කරන්න පුළුවන්. යම් අවස්ථාවක අර රොන් මඩ කැළතුණොත් වතුර බොර වෙනවා. ඒ බොර වුණාට පස්සේ බොර වතුර පරිහරණය කළොත් සමහර විට වකුගඩු ප්‍රශ්න, එහෙම නැත්නම් වෙනත් වෙනත් රෝගාබාධ මතුවෙන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ සිතේ ක්ලේශ ධර්මයන් අනුශය වශයෙන් තැන්පත් වෙලා තියෙන තාක්කල් සිතේ පිරිසිදු බවට හානියක් නැහැ. හැබැයි ක්ලේශ මූලයන් එහි යට තැන්පත් වෙලා තියෙනවා. කෙලස් නැසලා නැති නිසා. යම් අවස්ථාවක අපි අයෝනිසෝ මානසිකාරයෙන් ඒ කියන්නේ සිහිනුවණින් තොරව බාහිර ලෝකයට ප්‍රතිචාර දක්වනකොට අර ක්ලේශ මූලයන් ඇවිස්සලා අපේ සිත කිලිටි වෙනවා. එතකොට ඒ දෙවන අවස්ථාව පරිඋත්ථාන අවස්ථාවයි කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඒ කෙලසෙනු සිතින් යුක්තව අපි ක්‍රියාත්මක වුණොත් එතකොට අකුසල් පව්කම් සිද්ධ වෙන තැනකට අපි ක්‍රියාත්මක වෙන්න පුළුවන් Tamanටත් අනුන්ටත් හානි වෙන තැනට. අර බොර වතුර බිව්වහම ඒකෙන් හානි සිද්ධ වෙනා වගේ කිලිටි සිතින් ක්‍රියාත්මක වෙනකොට Tamanටත් අනුන්ටත් අනර්ථයක් සිද්ධ වෙනවා. එතකොට අනුශය වශයෙන් තැන්පත් වෙලා තියෙන අවස්ථාව පොදුවේ අපි ක්ලේශ කියලා හඳුන්වනවා. ඒ ක්ලේශයන් මතුවලා සිත ව්‍යාකූල වෙන අවස්ථාව අකුසල කියලා හඳුන්වනවා බොහෝ අවස්ථාවල. ඊළඟට ඒ සිත කිලිටි වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාව පාප කියලා හඳුන්වනවා. එතකොට ක්ලේශ, අකුසල, පාප කියන ඔය නම් වලින් බොහෝ වෙලාවට හඳුන්වන්නේ අර අනුස්සය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන කියන අවස්ථා. වෙනත් නම් වලිනුත් ඒවා හැඳින්වෙන්නට පුළුවන්. අපේ සාමාන්‍ය විදිහට ගත්තහම ඔය නම් වලින් බොහෝ අවස්ථාවලදී ඒ අවස්ථා තුන හඳුනා ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මේ සූත්‍රයේදී තං සුතවා අරිය ශාවකෝ යතා භූතං පජානාති ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට මේ සිතේ ඇතිවෙන මේ පරිවර්තනය මේ වෙනස පැහැදිලිව වැටහෙනවා ඒ කියන්නේ මුලින් සිත පිරිසිදුව තිබිලා පසුව අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන ඒ සිත කිලුට වුණා අපවිත්‍ර වුණා කියන කාරණය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මනවින් වැටහෙනවා කවුද සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ? සුතවත් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ දහම වටහාගෙන තියෙන පුද්ගලයා තමයි සුතවත් පුද්ගලයා කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම කුමක්ද? සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං. තථාගතයන් වහන්සේගේ සමස්ත දේශනාව කැටි කරලා ගත්තහම පෞකම් වලින් වැළකීම කුසල් දහම් කිරීම සහ තමන්ගේ සිත පිරිසිදු කිරීම. එතකොට පෞකම් වලින් වැළකීම කුසල් කිරීම කියන මේ காரணා දෙක බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි මේ බුදු වෙන්නට පෙර බෝසත් අවදීයේම මහබෝසතාණන් වහන්සේලාත් ලොවට අනුශාසනා කරනවා පෞකම් වලින් වැළකීලා කුසල් දහම් සිද්ධ කිරීමේ වටිනාකම. අවශේෂ ශ්‍රමණ බ්‍රාහ්මණය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකෙට ඒ කාරණේ කියා දෙනවා. සම්මා සම්බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තුන්වෙනි කාරණය තුන්වෙනි උපදේශය ලෝකයට පැහැදිලි කර දෙන්නටයි කුමක්ද සචිත්ත පරියෝදපන සිත පිරිසිදු කරන ආකාරය සිත කෙලසෙන්නේ කොහොමද ඒ සිත කෙලසෙන කෙලස් ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්ලේශයන් මතුවීමේ හේතු ප්‍රත්‍ය මොනවාද? ඒවා හඳුනාගෙන ක්ලේශයන් දුරු කරලා චිත්ත පාරිශුද්ධිය ඇති කරලා නිවන් අවබෝධ කරන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරලා දීමයි සම්මා සම්බුදුවරුන්ගේ ප්‍රධාන අනුශාසනය වෙන්නේ. එතකොට චිත්ත පාරිශුද්ධිය පිළිබඳව බුදුවරු දේශනා කරන ධර්මය අහලා ඒ ධහම තේරුම් ගත්තු තැනැත්තා ශ්‍රොතවත් පුද්ගලයෙක් කියලා හඳුන්වනවා ඊළඟට අරිය ශාවක කියලා හඳුන්වන්නේ ඒ ධහම අහලා ඒ ධහම තේරුම් අරගෙන ඒ ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්නට ඒ අනුව පිළිපදින්නට උත්සාහවත් වෙන පුහුණු වෙන තැනැත්තා තමයි ආර්ය ශ්‍රාවකෙක් කියලා හඳුන්වන්නේ. ඒතර ආර්ය කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ අරහත්ත්වය සඳහා ක්‍රියාත්මක වෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී අවශේෂ මාර්ගඵල උතුමන් ආර්ය කියලා හඳුන්වනවා. ඒ ආර්යයන් වහන්සේලා චිත්ත පාරිශුද්ධිය සඳහා යම්සේ ක්‍රියාත්මක වුණාද අපිත් සිත පිරිසිදු කරන්න ඒ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. උන්වහන්සේලා දෙසූ මඟ අනුගමනය කළ යුතුයි. ඒ ධම පුහුණු කළ යුතුයි කියලා යමෙක් උත්සාහවත් වෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් පුහුණු කරනවා නම් අන්නේ තැනැත්තා ආර්යයන් වහන්සේලා අනුව යන ආර්ය ශ්‍රාවකෙක් කියලා හඳුන්වනවා. එතකොට සුතවා අරිය ශාවකෝ කියලා කිව්වේ තථාගත ධර්මය අහලා ඒ ධහම තේරුම් අරගෙන ඒ අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමයි සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ සිතේ ඇතිවෙන පටලැවිල්ල වැටහෙනවා. ඒ මොකද ඒතනත්තා සිත පිළිබඳ දහම ඉගෙනගෙන තියෙනවා. සිත පිළිබඳ දහම තේරුම් අරගෙන තියෙනවා. චිත්ත පාරිශුද්ධිය පිළිබඳ උනන්දු වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිත පුහුණු කරන්නට වෑයම් කරන කෙනෙක් නිසා සිතේ ඇතිවෙන වෙනස්කම ඒතනත්තාට දැනෙන්නට ගන්නවා. ඒ නිසා ඔහුට වැටහෙනවා අපේ සිත මුලින් පිරිසිදුව තිබුණා දැන් මේ බාහිර අරමුණට අපේ අසහියෙන් යුක්තව ප්‍රතිචාර දක්වීම නිසා සිතේ රාග ద్వේෂාදී මේ ක්ලේශ ධර්මයන් අවදි වෙලා නීවරණ ධර්මයන්ගෙන් සිත කිලිටි වෙනවා කියන කාරණය ඒතනත්තාට වැටහෙනවා. එහෙම වැටහුණාට පස්සේ ඒතනත්තා නැවත සිත පිරිසිදු කරන්නට උත්සාහවත් වෙනවා. මොකද ඒතනත්තා ආර්ය ධර්මය අහලා ඒ අනුව පිළිපදින්නට වෑයම් කරන නිසා මේ සිතේ කිලුට හඳුනාගෙන යලිත් ඒ කිලුට බැහැර කරලා සිත පිරිසිදු කරන්නට උත්සාහ කරනවා. ඒ නිසා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්මා සුතවතෝ අරිය ශාවකස චිත්ත භාවනා අත්ථීති වදාමි. ඒ නිසා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් චිත්ත පාරිශුද්ධිය සඳහා ක්‍රියාත්මක වෙන චිත්ත භාවනාවක් ඇතැයි මම දේශනා කරනවා කියලා තථාගතයන් වහන්සේ දක්වනවා. දැන් මේ කාරණය තමයි අර චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙදි කඩක් අතට දීලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට සලස්වන්නේ. චුල්ලපන්තක හාමුදුරුවන්ට ඉතා පිරිසිදු සුදු රෙදි කඩක් අතට දීලා රජෝ හරණං රජෝ හරණං කියමින් අර රෙදි කඩ දෑතින් පිරිමදින්නට සලස්වනවා. එතකොට රජෝහරණං කියන මේ වාක්‍ය තේරුම රජස් කියලා කියනවා කෙලස් වලටත් රජස් කියනවා දුහුවිලි වලටත් රජස් කියනවා රජෝහරණං කියලා කියන්නේ කෙලස් දුරු කරනවා කියන අර්ථයක් තියෙනවා දුහුවිලි ඉවත් කරනවා කියන අර්ථයක් තියෙනවා දැන් මේ වාක්‍ය නැවත නැවත සිහි කරමින් තුලපන්තක හාමුදුරුව එක අතකින් රෙදි කඩ අරගෙන අනිත් අතින් පිරිමදිනවා ටික වෙලාවක් යනකොට ඇඟ රත් වෙනකොට දහඩිය මතුවෙනකොට අර අතේ තිබුණු කුණු දුහවිලි අර රෙදි කඩේ තැවරිලා රෙදි කඩ කිලුට්ටු වෙනවා. දැන් උන්වහන්සේ රජෝහරණං කියලා වාක්‍ය ප්‍රකාශ කළාට ඒ කියන්නේ දුහවිලි ඉවත් කරනවා, කෙලෙස් ඉවත් කරනවා කියන අර්ථයක් ඇති වචනය ප්‍රකාශ කළාට උන්වහන්සේට දැන් වැටහෙනවා මේ පිරිසිදුව තිබුණු රෙදි කඩ දැන් උන්වහන්සේ පිරිමැදීම නිසාම කිලුට්ටු වෙලා. එහෙමනම් මේ කිලුට ඉවත් කරලා නැවත මේ රෙදි කඩ පිරිසිදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට මුලින් පිරිසිදුව තිබුණා දැන් කිලිටි වුණා යලිත් අවශ්‍ය නම් උත්සාහ කළොත් උපක්‍රමයෙන් මේ රෙදි කඩ යලි පිරිසිදු කරන්නට පුළුවන්. අන්නේ වැටහීම ඇති වෙනකොටම උන්වහන්සේ අර රෙදි කඩ පිළිබඳ නිමිත්ත තුලින් වහාම Tamanගේ සිතේ ස්වභාවය උන්වහන්සේට වැටහෙන්නට ගන්නවා. අපේ සිතත් ඒ වගේමයි මුලින් පිරිසිදුව තියනවා බාහිර අරමුණු වලට ප්‍රතිචාර දැක්වීම හේතු කොටගෙන නීවරණ ධර්ම මතුවලා නැවත සිත කිලිටි වෙනවා ඒ කිලිටි වුණු සිත නීවරණ ධර්ම බැහැර කළොත් කෙලස් ධර්ම බැහැර කළොත් යලිත් වතාවක් පාරිශුද්ධත්වයට පත් කරන්නට පුළුවන් කියන මේ අවබෝධය තුලින් උන්වහන්සේ චිත්තාභ්‍යන්තරය පරීක්ෂා කරන්නට විමසා බලන්නට විදර්ශනා කරන්නට පෙළඹෙනවා. ඒ චිත්තානුපස්සනාවත් එක්කලාම සාංශාරික භව පුරුද්දත් නිසා උන්වහන්සේ නොබෝ වේලාවකින් අර සිත ආවරණය කරන සියලුම කෙලෙස් කිලුට ප්‍රහාණය කරලා චිත්ත පාරිශුද්ධිය හෙවත් අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට සමත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ කියන්නේ ධහම අහලා තියෙන ඒ දහම තේරුම් අරගෙන තියෙන ඒ දහම අනුව සිත පුහුණු කරන්න උත්සාහ කරන තැනැත්තාට පැහැදිලිව වැටහෙනවා තමන්ගේ සිතේ ප්‍රභාස්වර බවත් එය බාහිර අරමුණු වලට ප්‍රතිචාර දැක්වීම හේතු කොටගෙන කිලිටි වෙන ආකාරයත් ඒ කිලිටි වූ සිත නැවත පිරිසිදු කරන්නට පුළුවන් කියන බවත් ඒ වැටහීම නිසා නුවණති ආර්ය ශ්‍රාවකයා වහාම ක්‍රියාත්මක වෙලා චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නට වෑයම් කරනවා. ඒ නිසා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙකුට චිත්ත භාවනාවක් ඇතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චිත්ත භාවනා කියන්නේ භාවනා කියන්නේ වඩනවා, වැඩි දියුණු කරනවා. එතකොට සිත වඩවන, සිත වැඩි දියුණු කරන ක්‍රමය. කොහොමද සිත වැඩි දියුණු කරන්නේ? දුර්ගුණ දුරු කරමින්, යහගුණ අවදි කරමින් සහ ලෝක ධර්මතා අවබෝධ කරමින්. එතකොට ඔය කරුණු තුන තමයි බුදුවරුන්ගේ අනුශාසනාව වෙන්නේ. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් සිත ආරක්ෂා කර ගැනීම, කුසල් දහම් කිරීම, ඊළඟට සිත කිලිටි කරන ක්ලේශ ධර්මයන් සිතින් බැහැර කරලා සිත පවිත්‍ර කිරීම. එතකොට කොමකින්ද සිත පිරිසිදු වෙන්නේ කියන කාරණය තථාගතයන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි චිත්ත පාරිශුද්ධිය ඇති වෙන්නේ. අවිද්‍යාව පවතින තාක්කල් අවිද්‍යාව කියලා කියන්නේ සිත අඳුරු කරන සිත මුලා කරන මානසික තත්ත්වයක් ඒ අඳුර කිලුට මෝහය පවතින තාක්කල් තමයි ඇලීම් ගැටීම් වශයෙන් ලෝභ ද්වේෂ වශයෙන් සිතේ කිලුට වෙන්නට අවශ්‍ය සියලුම ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම් තැනක ප්‍රඥාව අවදි කරනවා නම් ඒ ප්‍රඥාවෙන් තමයි සිත කිලිටි කරන හේතු ප්‍රත්‍ය මනවින් හඳුනාගෙන චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නට කෙනෙකුට හැකියාව ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි මේ සිතේ ඇතිවෙන පටලවිල්ල තේරුම් අරගෙන සිත පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නට පුළුවන්කම තියෙනවා. එහිම ඊළඟ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේකේ අනිත් පැත්ත දේශනා කරනවා අසුතවා පුතුජනෝ තං යතා භූතං නප්පජානාති තස්මා අසුතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්තිති වදාත් අසුතවත් ප්‍රතඥයට මේ සිතේ සිද්ධ වෙන මේ පරිවර්තනය මේ පටලවිල්ල පැහැදිලිව වැටහෙන්නේ නැහැ කවුද අසුතවත් ප්‍රතඥය කියලා කියන්නේ ඒ තථාගතයන් වහන්සේ චිත්ත පාරිශුද්ධිය පිළිබඳව දෙසූ දහම් කරුණු નિවරදිව අහලා නැ ඇහුවා වුණත් ඒවා નિවරදිව තේරුම් අරගෙන නැ තේරුම් ගත්තා වුණත් ඒවා පුරුදු පුහුණු කරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට දහම අහලා තේරුම් අරගෙන නැතිනම් ඒතනත්තා අශ්‍රතවත් පුද්ගලෙ ඒ වගේම ඒ ධර්ම පුහුණු කරන්න ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ තැනත්තා අරිය ශාවක කියන නමින් හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය දුර්වල වූ ප්‍රතඥෙක් හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ. එතකොට ධහම අහලා තේරුම් අරගෙන නැති එබඳු ප්‍රතඥයෙකුට චිත්ත භාවනා නත්තිති වදාමි. සිත පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙලකට අවතීර්ණ වීමක් එබඳු පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ කියන බවයි බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට ඇයිද ඒ තනත්තාගෙන් එහෙම දෙයක් අපේක්ෂා කරන්න බැරි? සිත පිරිසිදුව පැවතුණා කියන කාරණය ඔහු හරියට වටහා ගන්නෙත් නැහැ. ඒ පිරිසිදුව පැවතුණු සිත මේ බාහිර අරමුණු වලට වැරදි විදිහට ප්‍රතිචාර දක්වීම නිසා කිලිටි වෙනවයි කියන කාරණය ඔහු හරියට හඳුනා ගන්නෙත් නැහැ. යම්කිසි කිලුටක් වැටුණා වුණත් ඒක Tamanගේ දුර්වලකමක් හැටියට නෙමේ බාහිර ලෝකයෙන් ඇතිවෙච්ච අර්බුදයක් හැටියට තමයි අසෘතවත් ප්‍රතඥයා ඒ පිළිබඳව කල්පනා කරන්නේ. වෙනතුනේ සාමාන්‍ය ලෝකයේ යම්කිසි කෙනෙක් යම් කරුණකට කුපිත වෙලා ඉන්නවා නම් අපි ඒතනත්තාගෙන් විමසුවොත් ඇයිද තරහගෙන ඉන්නේ කියලා ඒ 100ට 99ක් දෙනාම ඒ පිළිබඳව පිළිතුරු දෙන්නේ කොහොමද? මේ අනිත් අයගේ වැරද්ද නිසා තමයි Tamanගේ හිත නරක් වුනේ. බිරිඳගේ වැරදි, සැමියාගේ වැරදි, දරුවාගේ වැරදි, අම්මා තාත්තාගේ වැරදි, රටේ දේශපාලනඥයන්ගේ වැරදි, පන්සලේ හාමුදුරුවන්ගේ වැරදි ඒ කාගේ හරි අඩුපාඩුව නිසා ඒ අයගේ වැරද්ද නිසා තමයි මගේ හිත නරක් වුනේ කියන එක තමයි ඒ බොහෝ දෙනා හිතන්නේ දකින්. ඒ තමයි සාමාන්‍ය ලෝකයා දකින හැටි. ඒ ඇයිද අර බාහිර ලෝකයෙන් ඇතිවෙච්ච ගැටලුව එහෙම නැත්නම් ප්‍රත්‍ය දකිනවා විනා එහි මූල හේතුව හරියට වටහා ගන්නෙ නැහැ. වෙනතුනි ලෝකේ යමක් සිද්ධ වෙන්න හේතු සහ ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. හේතු කියන්නේ මූල සාධකේ. දැන් සූවිසි ප්‍රත්‍ය දක්වන තැන හේතුවත් එක ප්‍රත්‍යක් හැටියට දක්වන්නේ. එතකොට හේතු ප්‍රත්‍ය කියන්නේ මූල සාධකය ප්‍රධාන කාරණය. එතකොට අපේ මනසේ යම් යම් ගැටලු මතුවෙන්නට ප්‍රධාන හේතු තියනවා අවශේෂ බලපාන සාධක තියෙනවා. එතකොට ප්‍රධාන කාරණේ අපි හේතුව හැටියට හඳුනා ගන්නවා. බාහිර කාරණා ප්‍රත්‍ය හැටියට හඳුනා ගන්නවා. දැන් අර තව කෙනෙක් කරපු වැරද්ද කියන එක අපේ හිත දූෂ්‍ය වෙන්නට, කිලුටු වෙන්නට, තරහ එන්නට, කෝපය මතුවෙන්නට යම් සාධකයක් වුණා. නමුත් ඒක බාහිර සාධකයක් පමණයි. සැබවින්ම ඒ පිළිබඳව කෝපය මතුවීමේ ප්‍රධාන සාධකය වෙන්නේ අපේ චිත්තාභ්‍යන්තරයේ අප්‍රහීන द्वේෂය. ඒ අප්‍රහීන द्वේෂය අවදි වුනේ මතුනේ මොකක් නිසාද? වැරදි විදිහට ඒ බාහිර කාරණේ ගැන හිතපු නිසා, කල්පනා කරපු නිසා. ඒ කියන්නේ පිනතුනේ අනිත් කෙනා වැරද්ද කළ පමණට අපට තරහ එන්නේ නැහැ. ඒ පිළිබඳව අපිත් වැරදි විදිහට හිතුවොත් තමයි අපේ කෝපය මතුවේ. වැරදි විදිහට හිතනවායි කියලා කියන්නේ දැන් සමාජයේ හැමෝම වැරදි කළාට අපිට තරහ එන්නේ නැහැනේ. සමහර කෙනෙක් වරදක් කළාම සමහර වෙලාවට hina වෙලා නිකන් ඉන්නවා. ඒව නැත්තම් සමහර පුද්ගලයෝ ඉන්නවා තව තවත් ඒ වරද්දටම ඒත නැත්තා හිර කරලා ඒකෙම ඔබලා තියෙනවා. එහෙම නැත්තම් ඒක අපට අදාළ දෙයක් නොවේ කියලා නිස්සබ්දව බැහැර වෙලා යනවා. නමුත් සමහර කෙනෙක් වැරද්දක් කරනකොට අපිට ඒකට තරහ එනවා. ඒ මොකක් නිසාද කියලා හොයලා බැලුවොත් ඇත්තටම අර තනත්තා කරපු වැරද්ද නිසා නෙමේ අපි ඒ ගැන හිතලා තියනවා ඔහු එසේ නොකළ යුතුයි. ඒක නොකරන්නටයි තිබුණේ. එහෙම කරපු එක සුදුසු නැහැ කියලා අපි ඒ පිළිබඳව ප්‍රතිවිරෝධාකාරයෙන් කල්පනා කරන්නට යාම නිසා තමයි අපේ මනසේ කෝපය ජනිත වෙන්නේ. ඇයිද එහෙම ප්‍රතිවිරෝධාකාරයෙන් කල්පනා කරන්නේ? එක්කෝ අපි හිතනවා ඒතනත්තා කරපු වැරද්ද නිසා මටත් දොස් අහන්නට වෙනවා මටත් ඒකේ වගකීම ගන්නට වෙනවා කියලා තමන් පිළිබඳව යම්කිසි සම්බන්ධතාවයක් තමන්ට ඒකේ චෝදනාවක් දෝෂාරෝපණයක් එයි කියලා හිතනකොට අපිට තරහ එහෙම නැත්නම් ඒතනත්තා ඒක කරපු එක සුදුසු මම කලිනුත් කිව්වා ඔහුට එහෙම කරන්න එපා කියලා. ඇයි එහෙම කළේ කියලා ඒ වරද කරපු කෙනා මගේ වචනයට අනුගත විය යුතුයි. ඒ තනත්තා ඒකට අනුගත නොවීම වරදක් කියලා අන්න ඒ විදිහට අනිත් කෙනා තමන්ගේ රාමුව ඇතුලේ පවත්වන්නට පවතින්නට ඕන කියලා හිතනකොට අපට අනිත් කෙනා කරපු දේත් එක්කලා ගැටුමක් නිර්මාණය වෙන්නට පුළුවන්. මේ විදිහට එකින් එක එකින් එක කල්පනා කරලා බැලුවොත් වෙන තුනේ සමස්ත කෝපයම එකට කැටි කරලා ගත්තහම අපේ මනසේ කෝපය ඇති වෙන ප්‍රධානම මූලය තමයි අපි යම් ආකාරයකට විය යුතුයි කියලා කල්පනා කරනවා ඊට වඩා පිටස්තරින් යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අපිට එතනදී කෝපය ද්වේෂය මතුවෙනවා. එතකොට ඔහු මේ විදිහට ක්‍රියා කළ යුතුයි කියලා අපි නිගමනයකට එන්නේ නැතිනම් ඒතනත්තා කොහොම ක්‍රියා කළා වුණත් අපට 아무තු අමාරුවක් නැහැ. ඒ තනත්තා හොදක් කළත් නරකක් කළත් හරි දෙයක් කළත් වැරද්දක් කළත් අපට ගැටලුවක් නැහැ. ඒ තනත්තා මෙසේ ක්‍රියා කළ යුතුයි කියන අච්චුවක් රාමුවක් අපි හදාගෙන නැතිනම්. හැබැයි යම් තැනක අපි හිතනවා නම් මේක මෙහෙම වෙන්නට ඕන කියලා ඒයින් පිටස්තරව ක්‍රියා කරන හැම තැනකම අපේ මනසේ ගැටුමක් ඇති වෙනවා. එහෙනම් ඇත්තටම අපට කෝපය මතුවෙන්නේ අනිත් අය වැරදි කරන නිසා නෙමෙයි අනිත් කෙනා හරි දෙයක් කළා වුණත් අපට තරහ එන්නට පුළුවන් ඒ කරපු දේ අපේ ආකෘතියට පිටින් යන දෙයක් නක්. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ වරදක් කරන කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ පිළිබඳව දේවදත්ත හාමුදුරුවෝ කුපිත වුණා. සුප්පබුද්ධ රජුරෝ කුපිත වුණා. මාගන්ධියා බැමිණිය කුපිත වුණා. කුමක් නිසාද? තථාගතයන් වහන්සේ කළ කී දේ නිවැරදි නැහැ. ඒක එහෙම නෙමෙයි විය යුත්තේ. එහෙම කරපු එක වැරදි කියලා ඔවුන් සිතූ නිසා. එහෙමනම් අපේ මනසේ කෝපය මතුවලා තියෙන්නේ අනිත් කෙනා කරපු දේ නිසා නෙවෙයි ඒක බාහිර කාරණයක් විතරයි ඒ කරපු දේ පිළිබඳව අපි නිගමනය කළ විදිහ ඒ දිහා බලපු විදිහ ඒකට ප්‍රතිචාර දක්වූ විදිහ එතකොට අපි යම් යම් සම්මුති සංකල්ප ආකෘති ඇති කරගෙන ඒ ආකෘතියට අනුව අනිත්‍ය ක්‍රියා කළ යුතුයි කියලා සිතන තාක්කල් එසේ නොවන හැම මොහොතකම අපේ මනසේ නොසතුටක් ගැටීමක් චිත්ත පීඩාවක් ඇති වෙනවා. එය අපට පෙනෙන්නේ අනුන් කළ දෙයක් වගේ. නමුත් සැබවින්ම ඒ බාහිර අරමුණට ප්‍රතිචාර දක්වපු ආකාරය නිසායි ඒ අර්බුදය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කාරණය තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ සිත පිළිබඳ අවදියෙන් ඉන්න කෙනෙකුට පමණයි. එහෙම නොවන තාක්කල් අපට දැනෙන්නේ බාහිර පුද්ගලයාගේ දෝෂය නිසායි මගේ මනස ව්‍යාකූල උනේ කියලා අර බාහිර පුද්ගලයා හදන්න ඒ පුද්ගලයා නිවැරදි කරන්න ඒ පුද්ගලයා තමන්ගේ ආකෘතියට ගන්න තමන් හදපු රාමුව ඇතුළෙන් මේ තනත්තා රිංගවන්නට උත්සාහ කරනවා ලෝකය සමගම අරගල කරනවා විනා තමන්ගේ සිත සකස් කරගන්නට වෑයම් කරන්නේ එතකොට අශෘතවත් ප්‍රතඥය මේ සිතේ සිද්ධ වෙන පටලවිල්ල නොදකින නිසා ඒ තනත්තාට තමන්ගේ හිත දූෂ්‍ය වීම, තමන්ගේ හිත වික්ෂිප්ත වීම දැනෙන්නේ ලෝකයේ සිදුණු යමක් නිසයි මේක උනේ කියලා එහෙම දකින තාක්කල් ලෝකය සමග අරගල කරන්නට වෑයම් කරනවා විනා සිත નિවරදි කරගන්න සිත පිරිසිදු කරගන්නට හේතනත්තා උත්සාහවත් වෙන්නේ නැහැ. තස්මා අසුතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්තිති වදාමි. එනිසා අසෘතවත් ප්‍රතඥයාට සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් නැතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තව සමහර කෙනෙක් තුල අපි දකිනවා ඒතනත්තා තථාගත ධර්මය යම් ප්‍රමාණයකට අහලා තියෙනවා. තේරුම් අරගෙන තියෙනවා. සිත පිරිසිදු කරගත යුතුයි කියන බව හිතලා තියෙනවා. ඒ වගේම යම් යම් අවස්ථාවල බාහිර කරුණු වලට ප්‍රතිචාර දැක්වීම නිසා සිත කිලිටි වෙන ආකාරය එතනත්තාට වැටහෙනවා. නමුත් සිත පුහුණු කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒතනත්තා තුල එක්තරා උදාසීන හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. තමන්ගේ හිත කිලිටි වෙන බව දැනෙනවා. නමුත් මේක සකස් කරගන්නට මා තුල ශක්තිය නැහැනේ කියලා උදාසීන වෙන අවස්ථාත් අපි සමහර වෙලාවට සමාජයේ දකිනවා. එහෙම අය බොහෝ දෙනා කියන්නේ මොකක්ද? අනේ හාමුදුරනේ, ඉතින් අපි ප්‍රතඥයිනේ, අපි තාම දුර්වලයිනේ, අපි ඔබ වහන්සේලා තරම් දක්ෂ නෑනේ. අපිට ඉතින් මේ ගිහිගේ ගිනිගයක් වගේ මේ කෙලෙස් බහුල තැනක ජීවත් වෙන්නේ. ඒ නිසා ඉතින් මෙතන ඉඳගෙන මේ හිත හදන්න පහසු නෑ. මෙතන ඉඳලා හිත පිරිසුදු කරගන්නට පහසු නෑ. අපට ඉතින් ඔබ වහන්සේලා නම් ඒ අතින් ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙන මේ සමාජයෙන් ඈත් වෙලා කටයුතු කරන්න. අපිට ඉතින් මෙතන ඉන්න තාක්කල් ඉතින් මෙහෙම තමයි පවතින්න වෙන්නේ. ඉතින් කවදා මේ හිත හදාගන්න පුළුවන් වෙයිද දන්න. තාම ඉතින් ඒකට අපිට ශක්තිය නැහැ. ඔය විදිහෙන් තමන්ගේ සිත කෙලසෙන බව දන්නවා. ඒ කෙලසෙන බව පිළිගන්නවා. හැබැයි මේකෙන් නැගී සිටින්නට තවම මාළඟ සුදුසුකම් නැහැ කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්නේ ඇයි? ඒ සිත පිරිසුදු කිරීම සඳහා ඒ අය අහලා තියෙන හිතාගෙන ඉන්න යම් යම් ආකෘති තියෙනවා. ඒ කියන්නේ සිත පිරිසිදු කරන්න නම් වෙනම තැනකට යන්න ඕන. වෙනම වෙලාවක් වෙන් කරගන්නට ඕන. ඒ වගේම මේ ගිහි ගෙදර තියෙන ප්‍රශ්න අර්බුද වලින් ඈත් වෙලා ඉන්නට ඕන. ඊළඟට හොඳට හිත එක අරමුණක පිහිටන්නට ඕන. වාඩි වෙලා කකුල් දෙක වගුටු කරගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන ඒ බඳු ඉරියව්වකට යන්න ඕනේ. මෙන්න මේ වගේ අපේ භාවනාව පිළිබඳ සිත පිරිසිදු කිරීම පිළිබඳව ඇති කරගත්තු යම් යම් ආකෘති තියෙනවා. භාවනා කියනකොටම හුඟා දෙනෙකුට සිහිපත් වෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්වක් පිළිබඳව. ඒ නිසා භාවනාව ගැන කතා කරනකොටම හුඟක් දෙනා කකුල අත ගාලා තුනටි අත ගාලා කොන්ද අත ගාලා කියන්නේ මට භාවනා කරන්න වාඩි වෙලා ඉන්න බෑ කකුල් නමාගෙන ඉන්න බෑ එක තැනක ඉන්න බෑ එහෙම නැත්නම් අපිට එක තැනක වාඩි වෙලා ඒ වැඩේ කරන්න වෙලාවක් නැහැ කාර්ය බහුලයි මේ දරුවන්ගේ ප්‍රශ්න, gedara ප්‍රශ්න ඒවා ඉවර වුණාට පස්සේ ටිකක් භාවනා කරනවා එහෙම හිතන්න පෙළඹෙන්නේ ඇයි භාවනා කියනකොටම ඉරියව්වක් පිළිබඳ කාරණයක් තමයි බොහෝ දෙනාට සිහිපත් වෙන්නේ ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන භාවනා කියන්නේ ඉරියව්වක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඕනෑම ඉරියව්වක සිටමින් සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක්. පතහාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරන චිත්ත භාවනා සිත වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල ඒ සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල පියවර තුනකින් අපි ප්‍රගුණ කරන්නට ඕනේ මනසේ මතුවෙන දුර්වලකම් හඳුනාගෙන ඒ දුර්ගුණ ටිකෙන් ටික දුරු කිරීම දෙවනි පියවර තමයි මනසේ අවදි කරගත යුතු ಗುಣ බෝධිපාක්ෂික ධර්ම පාරමිතා ධර්ම ඒවා හඳුනාගෙන ඒවා අවශ්‍ය මොහොතේ මතු කරගන්නට උත්සාහ කිරීම තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම ලෝක ධර්මතා කියලා කියන්නේ අපට වෙනස් කළ නොහැකි ධර්ම ස්වභාවයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ඊළඟට ඒ ත්‍රිලක්ෂණය නිසා ඇතිවෙන ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග බලාපොරොත්තු කඩවීම ලෙඩවීම වයස්ගත වීම මරණය මේ ආදී බොහෝ දේවල් තියෙනවා අපට 100% වෙනස් කළ නොහැකි කාරණා එතකොට යමක් අපට හේතු වෙනස් කරලා වෙනස් කරගන්න පුළුවන් නම් තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා ඒ සඳහා ක්‍රියාත්මක වීම සුදුසුයි. නමුත් අනිත්‍ය ධර්මය, දුක්ඛ ධර්මය, අනාත්ම ධර්මය මේ සියලු සංස්කාර ධර්මයන්ට ආවේනික වූ ගති ලක්ෂණ නිසා ඒවා අපට වෙනස් කරන්න බෑ. ඒවා නිසා ඇතිවෙන වයස්ගත වීම, මරණයටපත් වීම ආදී කරුණු අපට කොහෙත්ම වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට ඒවා අපි දන්නවා වුණාට ඒවා සිද්ධ වෙනකොට අපට චිත්ත පීඩාවක් ඇති වෙන්නේ කොමක් නිසාද? තවම අපි ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරලා නැති නිසා. එමනම් භාවනාව හැටියට අපි පුහුණු කරන එක් වැඩපිළිවෙලක් තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. එතකොට දුර්ගුණ හඳුනාගෙන දුරු කරන තරමට යහගුණ හඳුනාගෙන අවදි කරන තරමට ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන තරමට තමයි අපේ සිත සංවර්ධනය වෙන්නේ වඩා ශක්තිමත් වෙන්නේ වඩා බලවත් වෙන්නේ ටිකෙන් ටික චිත්ත භාවනාව ප්‍රගුණ ඉතින් මේ වැඩ තුන સિદ્ધ කරන්නට වාඩි වෙලා ඉඳීමම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ වාඩි වෙලා ගත සංසුන් කරගෙන සිත සංසුන් කරගෙන ක්‍රියා කරන්න පුළුවන් නම් අපට ඒකාග්‍රතාවය සමාධිය දියුණු කරගන්නට ඒක යෝග්‍ය ඉරියව්වක් වෙනවා. නමුත් සමාධිය පමණක් නෙමෙයි අපි වැඩි යතු ධර්ම පවතින්නේ බෝධිපාක්ෂික ධර්ම හැටියට 37ක්ම ප්‍රගුණ කරන්නට තියෙනවා. පාරමිතා ධර්ම හැටියට 10ක්ම දියුණු කරන්නට තියෙනවා. ඒ හැම එකක්ම පුහුණු කරන්න අපි වාඩි වෙලා සිටිය යුතුයි කියලා නියමයක් නැහැ. ඒ නිසා ඉරියව්වකට සීමා කරන්නේ නැතිව සිතේ දුර්ගුණ මතුවෙන අවස්ථාව හඳුනාගෙන එය දුරු කරන්නට වෑයම් කිරීම ගුණය අවශ්‍ය තැන හඳුනාගෙන එය මතු කරගන්නට උත්සාහ කිරීම ලෝක ධර්මතා වලට මුහුණ දෙන්නට සිදුවෙන ඒවා ස්පර්ශ වෙන අවස්ථා හඳුනාගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම ඒ ඒ මොහොතේම අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි එහෙම නොවුනොත් අර වගේ වෙනම වෙලාවක් වෙනම තැනක් වෙනම අවස්ථාවක් වෙනම ඉරියව්වක් සකස් කරගන්නකම් බලාගෙන හිටියොත් ජීවිත කාලයේ කවමදාකවත් අපට සියලු කරුණු එකතන සම්පූර්ණ කරගන්නට හැකි වෙයිද කියලා කියන්නට පුළුවන් කමක් ඒ හැම මොහොතකම අපි භාවනාවෙන් පිරිහීමටපත් වෙනවා. එනිසා මේ විදර්ශනා භාවනාව එහෙම නැත්නම් සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල එක් ඉරියව්වකට සීමා වූවක් නෙවෙයි එක් තැනකට සීමා වූවක් නොවේ ඕනෑම තැනක ඕනෑම මොහොතක පුහුණු කළ හැකි පුහුණු කළ යුතු වැඩපිළිවෙලක් කියන බව මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට දෙවැනි කාරණය තමයි අර සිතේ ක්ලේශ ධර්ම, අකුසල ධර්ම, පාප ධර්ම, නීවරණ ධර්ම සියල්ලක් දුරු වෙලා හොඳට සිත එකඟ වෙන අවස්ථාවක පමණයි භාවනා කරන්නට පුළුවන් වෙන්නේ එහෙම අවස්ථාවක් පැමිණිය යුතුයි භාවනා කරන්න කියලා තව සමහර කෙනෙක් කල්පනා කරනවා. එක්කෝ ඉරියව්වකට ඉර වෙනවා. එහෙම නැත්නම් මානසික තත්වයකට අපි ලඟු වෙනවා. එතකොට මේ මානසික తত্ত্বය මේ වගේ තිබිය යුතුයි භාවනා කරන්න කියලා හිතන බොහෝ දෙනා කල්පනා කරන්නේ අද නම් භාවනා කරන්න බැරි වුණා අද හරියට හිත වික්ෂිප්ත වුණා අද ගොඩාක් නිදිමත ආවා නීවරණ ධර්ම බහුල වුණා ඒ නිසා අද භාවනා කරගන්නට බැරි වුණා පිනතුනේ අපි තේරුම් ගන්නට ඕන ඒ දුර්වලකම් මතුවෙන අවස්ථාවත් භාවනා කරන්නට සුදුසුම අවස්ථාවක් භාවනා කළ යුතුම අවස්ථාවක්. ඇයි දැන් සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනා සතිපට්ඨානය ගත්තාම අපට පැහැදිලිව පේනවා චිත්තානුපස්සනාව පටන් ගන්නෙම අකුසල් සිතකින් සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති රාගසිතක් ඇති වෙනවා නම් මේ රාගසිතයි කියලා සිහිය උපදවාගෙන රාගසිත හඳුනාගෙන එය ඇතිවීමේ හේතු ප්‍රත්‍ය තේරුම් අරගෙන වහාම එය දුරු කරන්නට ක්‍රියා කළ යුතුයි. ද්වේෂසිතක් ඇති වෙනවා නම් මගේ හිත කුපිත වෙලා කියලා දැනගෙන වහාම ඒ කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඒ ද්වේෂය ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන එය දුරු කරන්නට වෑයම් කළ යුතුයි. එතකොට රාගය දුරු වෙලා වීතරාගී බව පවතිනවා නම් ද්වේෂය දුරු වෙලා වීත දෝෂ බව පවතිනවා නම් ඒ අවස්ථාව භවනා කරන්න යෝග්‍යයි. මොකද හිත සංසුන් වෙලා කෙලස් ධර්මයන්ගෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් වෙලා පවතින පිරිසිදු අවස්ථාව භාවනාවට යෝග්‍යයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් මොහතක සිත කෙලසෙනවා නම් සිත අපිරිසිදු වෙනවා නම් රාග ద్వේෂ මෝහ ආදී මතුවෙනවා නම් ඒ වෙලාවත් භාවනා කරන්නට යෝග්‍යයි. කුමක්ද ඒ වෙලාවේ කළ යුතු භාවනාව? අර මනසේ මතුවෙන දුර්වලකම දැනගෙන ඒ දූෂිත මනෝභාවයන් තේරුම් අරගෙන ඒවා දුරු කිරීම පිළිබඳ භාවනාවයි. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන මේ චිත්ත භාවනාව එක් ඉරියව්වකට හෝ එක් තැනකට හෝ සීමා කළ යුතු තත්වයක් නෙමෙයි. ඒ වගේම එකම යහපත් මනෝභාවයකට පමණක් සීමා කළ යුතු තත්වයක් නෙමෙයි. සිත කිලිටි වෙන, පිරිසිදු වෙන, ඒ වගේම විවේකයේ ඇති, විවේකයේ නැති හැම මොහොතකම පුරුදු පුහුණු කළ යුතු වැඩපිළිවෙලකුයි චිත්ත භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපේ සිත කිලිටි වෙන්නේ වාඩි වෙලා ඉන්නකොට විතරයි අපි නැගිටලා ඉන්නකොට වැඩ කරනකොට සිත කිලිටි වෙන්නේ නැහැ කියලා එහෙම නියමයක් නැහැනේ. වැඩ කරනකොට තමයි බහුලවම සිත කිලිටි වෙන්නේ. අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න ගියාම තමයි බොහෝ කොට චිත්ත පීඩා ඇති වෙන්නේ. එහෙමනම් එබඳු අවස්ථාවලදීම තමයි සිතේ කිලුට හඳුනාගෙන දුරු කරන්නට වෑයම් කළ යුත්තේ. දැන් හුඟක් දෙනෙකුට මේ පටලවිල්ල ඇති වෙන්නේ පින්නතුනේ සමත විදර්ශනා කියන භාවනා දෙක වෙන්කොට හඳුනාගත නොහැකි නිසා. ඒ කියන්නේ සමත භාවනාව කියන්නේ එකක් විදර්ශනා භාවනාව කියන්නේ තව එකක්. සමත භාවනාවේදී කරන්නේ රාගසිතක් ඇති වුණා නම් ඒ රාගය මතුවෙන්නට හේතු වුණු කාරණය බැහැර කරලා වීතරාගී බව ඇති වෙන කරුණක් අරමුණු කරගෙන එහි සිත පවත්වන්නට වෑයම් කරනවා. ද්වේෂ සහගත අරමුණකින් අපේ මනසේ ද්වේෂය ඇවුස්සුනා නම් ඒ අරමුණ බැහැර කරලා මෛත්‍රිය ඇති වෙන අරමුණක් සිහි කරන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි සමත භාවනාවේදී කරන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම් කරුණක් නිසා අපට රාගය මතුවෙනවා නම් අපි ඒ කාරණේ බැහැර කරලා ශරීරයේ අසුභය මෙනෙහි කරන්න, පටික්කුල බව මෙනෙහි කරන්න, දෙතිස් කුණපයන් මෙනෙහි කරන්න අවධානය යොමු කළාම අර සරාගී සිතුවිලි යටපත් වෙලා මනස සංසුන් වෙනවා, තැන්පත් වෙනවා. ඒකට කියන්නේ සමත භාවනාවයි. යම් කාරණයක් නිසා අපේ හිතට කෝපය, ද්වේෂය මතුවෙනවා නම් ඒ අරමුණ බැහැර කරලා මෛත්‍රිය මතුවෙන අරමුණක් යන සිහි කරනවා. එතකොට හිතේ සංසුන් බවක්, එකඟ බවක් ඇති වෙනවා. ඒකට කියන්නේ සමතයයි. විදර්ශනාවේදී කරන වැඩපිළිවෙල ඊට වඩා වෙනස්. විදර්ශනාවේදී කුමක්ද කරන්නේ? අර සමතේදී රාගය මතුනහම ඒ අරමුණ බැහැර කරලා අසුභ අරමුණක් ගන්නවා. හැබැයි විදර්ශනාවේදී එහෙම කරන්නේ යම් අරමුණක් නිසා රාගය මතුවෙනවා නම් ඒ රාගය මතුවෙන අරමුණ පිළිබඳවම සහ ඒ මතුවෙන රාගය පිළිබඳවම නුවණින් සිහිනුවණින් දකින්නට වෑයම් කරනවා. එතනදී කරුණු දෙකක් දිහා බැලිය යුතුයි. කුමක්ද රාගය මතුවෙන අරමුණ කුමක්ද? ඒ අරමුණේ සැබවින්ම ඇලෙන්නට බැඳෙන්නට තරම් වැදගත් යමක් තියනවද? ඒ වගේම ඒ අරමුණ පිළිබඳව කවර ආකාරයෙන් හිතනකොටද මගේ මනසේ රාගය මතුවෙන්නේ? ඒක වර්ධනය වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද? දැන් අපි අර මුලින් කිව්වා වගේ හේතුව වෙනයි ප්‍රත්‍ය වෙනයි. එතකොට ප්‍රත්‍ය උනේ අර බාහිරින් පෙනෙන පුද්ගලයාගේ රූපය හෝ ඒ මනසට මතක් වෙච්ච ස්ත්‍රී රූපය, පුරුෂ රූපය අංග ප්‍රත්‍යංග වෙන්නට පුළුවන්. තමන්ගේ මනසේ රාගය මතුවෙන්නට ඒ සරාගී සිදුවීමක්, ඒ බඳු අවස්ථාවක් සිහිපත් වීම, දැකීම වෙන්නට පුළුවන්. තමන්ගේ මනසේ රාගය මතුවෙන්නට හේතුුනේ. දැන් ඒක තමයි බාහිර ප්‍රත්‍ය. ඊළඟට හේතුව උනේ මොකක්ද? ඒ දැකපු කාරණේ ගැන මම සිහිනුවණින් තොරව කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරයෙන් සිහි කිරීම අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරවීම සතිය කියන්නේ කුමක්ද සම්පජඤ්ඤය කියන්නේ කුමක්ද සතිය කියන්නේ ඒ අරමුණ පිළිබඳව හැඟීම් බර වෙන්නේ නැතිව ආවේගවලට වහල් වෙන්නේ නැතිව ඒ වගේම ඒ අරමුණ පිළිබඳව කලින් හිතලා හඳුනාගෙන කල්පනා කරලා තියෙන පූර්ව උපාදානයන්ට වහල් වෙන්නේ නැතිව අනාගත උපකල්පනයන්හි එල්බගන්නේ නැතිව පවතින ස්වභාවය નિවරදිව දකින්නට අවධානය යොමු කිරීම තමයි සිහිය කියලා කියන්නේ. එහෙම නැත්නම් සතිපට්ඨානය කියන්නේ. එතකොට පූර්ව උපාදානයන් මත එල්බ ගන්නෙත් නෑ. ඒ කියන්නේ කලින් ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා තියෙනවා නම් සරාගී විදිහට ඒ పూర్වෙහි ගත්තු සංඥා සංකල්ප මේ මොහොතේ මතු කරගෙන ඒ තුලින් දකින්නට උත්සාහ කරන්නේ නැහැ. සිහිය පිහිටුවා ගත්තාම. ඊළඟට අනාගතය පිළිබඳ උපකල්පනයන් තියෙනවා නම් ඒවාහි එල්බගන්නෙත් නැහැ. ඒ වගේම මේ මොහොතේ ඇලීම් ගැටීම් වශයෙන් ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඒ අරමුණ දිහා හරියටම පිටින් ඉඳගෙන බලන්නා වගේ බලන්නට උත්සාහ කරනවා. ඒක භුක්ති විඳින්න නැතිව. භුක්ති විඳිනවා කියන්නේ ඇලීම් ගැටීම් වශයෙන් එහි ගිලෙනවා. එතකොට එහෙම අරමුණෙහි ගිලෙන්නේ නැතිව පිටින් ඉඳගෙන බලන්න ආසේ බලන්න පුළුවන් නම් තමයි අපට අරමුණ නිවැරදිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු දැන් වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජන එහෙම නැත්නම් ලිඳක හරි වෙනත් ජල බඳුනක හරි අපේ ඒ ජලය පිරිසිදුව තියනවා නම් අපි උඩින් ඒ ජල බඳුරට හෝ ළිඳට එබිලා බැලුවාම අපට ඒ වතුර පිරිසිදුව පවතින තාක්කල් එහි පතුල, එහි ගැඹුර, එහි තියෙන වල් පැලෑටි, ගල් කැට, ඒ වගේම කුඩා කුඩා සතුන් ඉන්නවා නම් මාළු ඉන්නවා නම් ඒ සතුන් මේ හැම එකක්ම පැහැදිලිව පෙනෙන්නට ගන්නවා. දැන් අපි ඇහැ අර වතුරට ඔබල බැලුවොත් අපට අච්චර පැහැදිලිව පේන්නේ එක්තරා අපැහැදිලි ගතියකින් තමයි දේවල් පෙනෙන්නට ගන්න. දැන් වතුරට ඇහැ ඔබන්නේ නැතුව පිටින් ඉඳගෙන බලන තාක්කල් පැහැදිලිව වතුරත් පේනවා වතුර ඇතුලේ තියෙන ඒවත් පේනවා. හැබැයි වතුරට ඇහැ ඔබපු ගමන් අපිට ඒ කිසිවක්ම අරතරම් පැහැදිලි වෙන්නේ නැතුව අපැහැදිලි තත්වයක් ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි තර්කානුකූලව බැලුවොත් ඒ ජල ඇහැ ඔබලා ඒක ඇතුළට ඇහැදාලා බැලුවාම තමයි වඩා හොඳට පේන්න ඕන. නමුත් එහෙම බැලුවාම පැහැදිලි නැතුව යනවා. පිටින් ඉඳගෙන බලනකොට තමයි වඩා පැහැදිලි වෙන්නේ. අන්න ඒ වගේ තමයි තමන්ගේ මනස පිළිබඳවත්, බාහිර අරමුණු පිළිබඳවත් සියලුම නාම රූප ධර්මයන් පිළිබඳව එහි ගිලෙන්නේ නැතිව පිටින් ඉඳගෙන බලන්න ආසේ බලන්න පුළුවන් නම් තමයි අපිට පැහැදිලිව යමක් දැක ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා තමයි අර සාමාන්‍ය ජනවහරේ කතාවක් තියෙන්නේ ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි. ඒ කියන්නේ ප්‍රශ්නේ අනුන්ගේ නම් ඒක Tamanට අදාළ නැතිනම් අපිට පිටින් ඉඳගෙන එහි ගිලෙන්නේ නැතිව එහි කිමිදෙන්නේ නැතිව ඒක භුක්ති විඳින්න නැතුව හොඳට මේ ප්‍රශ්නේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් විශ්ලේෂණය කරලා ඒකෙදි මෙන්න මෙහෙමයි ක්‍රියා කළ යුත්තේ මෙහෙමයි විය යුත්තේ කියලා හොඳ ගැඹුරු දාර්ශනික පිළිතුරක් දෙන්නට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ Tamange වෙච්ච ගමන් අපි ඒකේ ගිලෙනවා. අපි ඒකේ කොටස් කරුවන් බවට පත් වෙනවා. එතකොට අපිට ඒ දන්නා දේවත් පැහැදිලිව දකින්නට බැරි වෙනවා. එවනම් සතිපට්ඨානයයි කියලා කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ අර අනුන්ගේ ප්‍රශ්නය දිහා Taman එළියේ ඉඳන් බැලුවේ යම්සේද අන්න ඒ වගේ තමන්ට අදාළ කාරණා පිළිබඳව තමන්ගේම කය ගැන තමන්ටම දැනෙන වේදනාවන් ගැන තමන්ගේම සිත ගැන තමන්ගේම මනෝභාවයන් ගැන ඒ වගේම ඇසට කනට නාසයට දිවට කයට සිතට අරමුණු වෙන සියලුම අරමුණු පිළිබඳව එහි ගිලෙන්නේ නැතිව පිටින් ඉඳගෙන බලන්නාසේ පූර්ණ අවධානය යොමු කරලා බලනවා නමුත් ඒක භුක්ති විඳින්නේ නැතිව ඇලීම් ගැටීම් මතු කරගන්නේ නැතිව අන්න ඒ බඳු ගුණයක් අපේ සිත්වල තියෙනවා. ඒ ගුණයට තමයි සති චෛතසිකයයි කියලා කියන්නේ. අන්න ඒ චෛතසිකය, ඒ ගුණය අපිට වර්ධනය කරන්න පුළුවන් නම්, වැඩි දියුණු කරන්න පුළුවන් නම් අර රාගය මතුවෙනකොට ඒ රාගයට අරමුණු වෙච්ච බාහිර අරමුණ දිහා ඇලීම් ගැටීම් වලින් තොරව බලන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේම සිතේ මතුවෙන රාගය පිළිබඳවත් මේ රාගය ඇති උනේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද කියලා හරියට වෙනින් කෙනෙකුගේ ප්‍රශ්නයක් විශ්ලේෂණය කරලා බලන්නාසේ තමන්ගේ මනස විශ්ලේෂණය කරලා හේතු ප්‍රත්‍ය වශයෙන් නිවැරදිව කාරණේ වටහා ගන්නට පුළුවන්. අන්න ඒ බඳු විශ්ලේෂණයකට ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි සම්පජඤ්ඤයයි කියලා හඳුන්වන්නේ. සතිය කියලා කියන්නේ භුක්ති විඳින්න නැතුව බාහිරින් පිටින් ඉඳලා බලන්නාසේ අරමුණ දිහා බලන්නට තියෙන හැකියාව සම්පජඤ්ඤයයි කියලා කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා විමසා බලන්නට ප්‍රයාත්මක වීම. එතකොට බාහිර අරමුණ පිළිබඳවත් ඒ විදිහට සතිය සහ සම්පජඤ්ඤය ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ බාහිර අරමුණට ප්‍රතිචාර දක්වන Tamanගේ සිත පිළිබඳවත් සතිය සහ සම්පජඤ්ඤයෙන් දකින්නට උත්සාහවත් වෙන්නට ඕන. අන්න ඒ විදිහට විදර්ශනාවේදී අපි කරන්නේ අර සමතේදී කරන්නේ අරමුණ මාරු කරන එකයි. රාගය මතුවෙනවා නම් රාගය ඇති වෙන අරමුණ සිහි කරන්නේ නැතුව අසුභය සිහි කරන්න පුළුවන් අරමුණක් ගන්නවා. ද්වේෂය මතුවෙනවා නම් ද්වේෂයට අදාළ අරමුණ බැහැර කරලා මෛත්‍රිය මතුවෙන අරමුණක් ගන්නවා. හැබැයි විදර්ශනාවේදී එහෙම නෙමෙයි. ඒ අරමුණ බැහැර කරන්නේත් නැහැ. ඒ වගේම Tamanගේ සිතට වහල් වෙන්නෙත් නැහැ අරමුණ පිළිබඳවත් සති සම්පජඤ්ඤයෙන් විමසා බලනවා ඒ අරමුණට ප්‍රතිචාර දක්වන Tamanගේ මානසික తত্ত্বය ගැනත් සති සම්පජඤ්ඤයෙන් විමසා බලනවා අන්න එහෙම විමසා බැලීමෙන් හේතුව සහ ප්‍රත්‍ය નિවරදිව තේරුම් අරගෙන වහාම හේතු වෙනස් කරලා මනස යථා තත්ත්වයටපත් කර ගැනීම තමයි විදර්ශනාවේදී සිත පුහුණු කරන ක්‍රමය. එතකොට තමයි අකුසලය දැනගෙන සිතේ කිලුට දැනගෙන එය මතුවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන වහාම ඒන් මිදෙන්නට ප්‍රයාත්මක වීමයි කියලා අපි සඳහන් කළේ අන්න ඒ විදිහට සිත පුහුණු කිරීම. එතකොට රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන කවර ක්ලේශයක් හටගත්තත් එහෙමයි. ඊළඟට ධම්මානුපස්සන සතිපට්ඨානයේදී බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කරන්නේ නීවරණ කාණ්ඩ. ඒ කියන්නේ සිතෙහි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම මතුණු අවස්ථාවේදී කොහොමද විදර්ශනාව කරන්නේ ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාව විදර්ශනා භාවනාව හොඳට හිත සංසුන් වෙලා තියෙන පැහැපත්ව තියෙන එකඟ වෙලා තියෙන අවස්ථාවේ පමණක් කළ යුතු භාවනාවක් නෙමේ සිත කිලිටි වෙලා ව්‍යාකූල වෙලා වික්ෂිප්ත වෙලා දුබල වෙලා පවතින හැම මොහොතකම මේ භාවනාව කළ යුතුයි. ඇයිද? භාවනාවේ එක පියවරක් තමයි දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්නට ප්‍රයාත්මක වීම. ඒ දුර්ගුණ මතුවෙන අවස්ථාව තමයි ඒ සඳහා සුදුසුම කමටහන වෙන්නේ. ඒ දුර්ගුණයම තමයි ඒ මොහොතේ Tamanට කර්මස්ථානයේ හැටියට Tamanගේ අවධානය යොමු කරගත යුත්තේ සති සම්පජඤ්ඤය උපදවා ගැනීම සඳහා. එතකොට යම් මොහොතක අපේ මනස සංසුන්ව පවතිනවා නම් රාග දේශ මොහාදීන් විනිර්මුක්තව පැහැපත්ව නිශ්චලව පවතිනවා නම් එබඳු අවස්ථාවත් අපිට භාවනා කරන්නට සුදුසුයි. එහිදී කළ යුතු භාවනා කුමක්ද? කුසලස්සොප සම්පදා කුසල ධර්ම වැඩි දියුණු කිරීම. මනසේ පවතින ඒකාග්‍රතාවය දියුණු කරන්න. සතිය දියුණු කරන්න. ඒ වගේම මෛත්‍රිය දියුණු කරන්න මේ ආදී යහපත් මානසික ගුණාංග වැඩි දියුණු කරන්න අපට මනස පැහැපත් සංසුන් අවස්ථාව යොදා ගන්නට පුළුවන් ඊළඟට ඔය අවස්ථා දෙකම ඒ කියන්නේ සිත කිලිටි වෙන සහ සංසුන් වෙන අවස්ථා දෙකම අපට යොදා ගන්නට පුළුවන් ලෝක ධර්මතා තේරුම් ගන්නට ඒ කියන්නේ පැහැපත්ව තිබුණු මානසික తත්වය වෙනස් වෙලා මනසේ නීවරණ ධර්ම අවදි වෙනවා. එතකොට අනිත්‍ය ධර්මතාවය. හොඳ යහපත් මනෝභාවයන් සදාකාලික නැහැ. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. ඒ වගේම අකුසල මනෝභාවයන් කෙරෙහි සිහිය පිහිටුවා ගත්තහම වහාම ඒවා නිරුද්ධ වෙලා මනස සංසුන් වෙනවා. කුමක් නිසාද? ඒ අකුසල මනෝභාවයන් නিত্য වූ ස්ථාවර වූ ඒවා නෙමෙයි. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. එවනම් ඒ අනිත්‍ය ලක්ෂණය දකින්නට මනෝභාවයන් තුලිනුත් අපට එහෙම දකින්න පුළුවන්. ඊළඟට කයේ සුවපහසුවක් පැවතිලා වහා මේක නැති වෙනවා. ඊළඟට කයේ කටුක වේදනාවක් පැවතිලා ඒක වෙනස් වෙනවා. මේ විදිහට යහපත් හෝ අයහපත් නාම රූප ධර්මයන් හටගෙන වහා නිරුද්ධ වෙලා යනවා. ඒ අනිත්‍ය ධර්මය ඊළඟට හටගනිමින් බිඳී යමින් ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙන මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණ ඊළඟට ආත්ම වශයෙන් මම කියලා මගේ කියලා සත්වයේ පුද්ගලයෙක් හැටියට ගත යුතු කිසිවක් නැහැ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙලා වහා නිරුද්ධ වෙන නාම රූප පරම්පරාවක් පමණයි මෙහි පවතින්නේ එනිසා මගේ කැමැත්තට අනුව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය නුවණින් තේරුම් ගන්නකොට එහි අනාත්ම ලක්ෂණය මේ විදිහට හේතුඵල වශයෙන් උත් ප්‍රලක්ෂණ වශයෙන් උත් ලෝකේ નિවරදිව විශ්ලේෂණය කරලා දැක ගන්නටත් ඒ පවතින தത്വයට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්නටත් වෑයම් කිරීම තුළ අපේ මනස අවදි වෙනවා පුහුණු වෙනවා එතකොට ඔය විදිහට සොතවත් ආර්ය ශ්‍රාවකයාට හැකියාව තියනවා තථාගතයන් වහන්සේ දෙසූ දහම අහලා ඒ දහම තේරුම් අරගෙන උත්පත්තියෙන් අපේ සිත පිරිසිදුයි. නමුත් සිහිනුවණින් තොරව අයෝනිසෝ මනසිකාරයෙන් බාහිර අරමුණු වලට අපි ප්‍රතිචාර දක්වනකොට සිත කිලිටි වෙනවා. ඒ ලෝකේ වැරද්දක් නෙමෙයි ලෝකේ දෝෂයක් නෙමෙයි අපි ලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරයේ දෝෂයයි කියන බව නුවණින් වැටහෙනකොට ඒ තනත්තාට ඒ සිතන ආකාරය කල්පනා කරන ආකාරය දකින ආකාරය වෙනස් කරමින් සිතේ කිලුට දුරු කරලා යලි චිත්ත පාරිශුද්ධත්වය තහවුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට මෙසේ චිත්ත භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන් කුමක් නිසාද ආර්ය ධර්මය අහලා ඒ ධර්මයේ තේරුම් අරගෙන ඒ අනුව පිළිපදින්නට උත්සාහ කිරීමේදී සති සම්පජඤ්ඤය පවත්වා ගන්නට සිත පිළිබඳව අවදියෙන් ඉන්නට ඒ තනත්තා උත්සාහවත් වෙන නිසා එහෙම උත්සාහයක් නැති තැනැත්තාට චිත්ත භාවනා නැති සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් නැතයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.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 ප්‍රමාලිද සිල්වා මහත්මිය සහෝදරිය ඇතුළු ඒ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පින්කමේ මූලික අරමුණ පරිදි වසර 6කට පෙර පරලෝ සැපත් මයිකල් ද සොයිසා ගුණසේකර පියාණන්ටත් ඒ වගේම කෝසල ප්‍රසන්තද සොයිසා ගුණසේකර සහෝදරය ඇතුළු මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම පෙරවන් සරණයි